පුද්ගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යථා ච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති යථා ච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහීනෝ හෝති තංච පජානාති යත්ථාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවේ 14 වෙනි අංකයටයි මේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අපි අපේ ශක්ති ප්‍රමාණයට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් ඉක්මවලා තියෙනවා. දැන් අපි හැසිරෙන්නේ ධම්මානුපස්සනා ශාස්ත්‍රයේ ගැඹුරු ධර්ම කොටාසවල මේ ධර්මානුපස්සනා ශාස්ත්‍රෙත් පරව කීපයක්ම තියෙනවා පළවෙනිම පරවය පළවෙනිම පුරුක කතා කරන්නේ නීවරණ ධර්ම ගැන. ඒ නීවරණ ධර්ම ගැන කතා කරනකොට අර කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් වලින් ලැබිච්ච ඒ භාවනාමේ අත්දැකීම, භාවනාමේ ಪರಿචය නිසා මේ නීවරණ දිහා හතුරෙක් විදියට, නරකක් විදියට, නපුරක් විදියට නෙමෙයි බලන්නේ ධර්මතාව විදියටයි. ඒ නිසා ඒ නීවරණ ධර්ම කළු පාටටවත් දුරුකල යුත්තක් විදිහටවත් නැතුව ධර්මතාව විදිහට බලන්ඩ ඇත්තටම කියනවනම් සතිපට්ඨාන ක්‍රමයේ පමණයි අංග සම්පූර්ණ දර්ශනපතයක් ලබා දෙන්නේ. ඉන් මේ පිට තියෙන සෑම තැනකදීම ආධ්‍යාත්මික ජීවිතයට නීවරණ අදාළයි. ඒ සෑම අදාළතාවයක්ට අනුව ලැබෙන දැනුම අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ වෙන්නේ විපස්සනා පැත්තෙන් මේ නීවරණ බලුවට පස්සේ තමයි ඒක කොච්චර අංග සම්පූර්ණ කරනවද කියනවනම් ඒ විපස්සනා අංග සම්පූර්ණ වීමෙන් විපස්සනා මුදුන්පත් වීමෙන් ලබන මාර්ගඵල ඥානවලදී තමනුත් සම්පූර්ණ වෙනස් පුද්ගලෙක් බාටපත් වෙන අතර ඒ ලැබිච්ච අලුත් දෘෂ්ටි කෝණය විපස්සනා මේ නිවන දිහා බලනකොට තමයි හරියට නීවරණ ඇඟේ ගහ ගන්න නැතුව ඒක මාත්‍රකාවක් විදිහට ධර්මතාවයක් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි අර ගිය පාර කතා කරා පළවෙනිම නීවරණ ධර්මයේ කාමච්ඡන්දය කියලා කාම වස්තුන් කෙරෙහි කාම ආරම්මණයන් කෙරෙහි ඇති ආසාව. ඉතින් මේ ආසාවදී අපි දැකගත්තා හතර ආකාරයකින් දෘෂ්ටි කෝණ හතරකින් දැක ගන්න පුළුවන් ගතියක් මේ පළවෙනිම ඊවර්ණ ධර්මයේ. ඒකදී දීලා තියෙන්නේ දානයක් දෙනකොට සම් කිසි කෙනෙකුට ඇති වෙනවා චිත්ත ප්‍රසාදයක් සිටේ ඒකාග්‍ර භාවයක්. එතකොටත් නීවරණ පහ වෙනවා. ඒ නීවරණ පහ වෙන්නේ කාම වස්තු සම්බන්ධයෙන්. ඒ කියන්නේ කෑ යුතු, බිදිය යුතු මේ පරිභෝග කළ යුතු වස්තු තම සතු දෙයක් දීමේදී ලෝභයේ දුරු වෙලා අලෝභය පහළ වෙලා ඒකාත්ම භාවයක් හිතේ ඇති වෙලා නීවරණ පහ වෙනවා. එතකොට ඒක දාන වස්සග්ගපඨානේ ඒකත්තන් කියලා දානයක් මුදා හැරීමේදී මුංචන චේතනාවේ ඇති බලවත්කම නිසා එක විදිහක ඒකාත්ම ඒකාදි හිතේ ඒක ඒකාග්‍ර භාවයක් ඇති වෙලා නීවරණ පහ වෙනවා. එතකොටත් ලොකු ශක්තියක් හිතට ඇති වෙනවා. ඊගාට සමත නිමිත්ත උප්පත්තානේ එකත්තන් කිය සමත භාවනා කරනකොට ධානයකට කිට්ටු කරනකොට උපචාර සමාධියේදී අර්පණා සමාධියේදී ඒ කාමච්ඡන්ද නැත්නම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාද ආදී නීවරණ යටපත් වෙලා Tamante ඒක පිළිබඳව ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ ඒකාග්‍රතාවයේ සමත වශයෙන් දකින ඒකාග්‍ර භාවය. ඊගාවට තුන්වෙනි එක තමයි අපි විෂයල වශයෙන් ඔය මුලින් මතක් කරගත්ත විපස්සනා වශයෙන් දකිනකොට ඒකට කියන්නේ වය ලක්ෂණෝපට්ඨානය කත්තං ඒ තමන් තුළ තියෙන කාම ආසාව හෝ එහෙම නැත්නම් මේ තියෙන පරිඋත් ทาน කෙලස් වල හෝ මොනම දෙයක හෝ ඇතිවීම නැතිවීම දෙක දකිනකොට වයපැත්ත දකිනකොට හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා මේ කාමච්ඡන්දේ කියන එක හිතේ මතුවෙන රැල්ලක් පමණයි ඒක ආවට පස්සේ මුළු හිතම වර්ණ ගන්නන බව හැබැයි නමුත් ඒක එන්නේ යණ්ඩයි ඒක අනිත්‍ය දෙයක් ඒක දුකගෙන දෙන දෙයක් මේක මගේ කියාගත්තොත් අර අනිත්‍යයට අපි වග කියන්න ඕන අපි හැරෙනවා අර දුකට අපි වගේ කියන්න වෙනවා. මේක අනාත්මයි කියලා ගත්තොත් ඒක අනිත්‍ය භාවය අපිට ධර්මතාවයක් පමණයි. ඒ දුක අපි වගේ කිය යුත්තක් නෙවෙයි. පිළියම් හෙවිය යුත්තක් නෙවෙයි. ඒ දුක දුක සත්‍යයක් බවටපත් වෙනවා. එතකොට මේ නිවන ධර්ම මත වය ලක්ෂණය ඒ වය ඇති වෙලා නැති වෙලා යන හැටි දැකීම තුලින් විපස්සනාවෙන් මේ නිවර්ණ දකිනකොට අර කලින් දෙකට වැඩිය බොහොම ගැඹුරක් බොහොම බරසාරකමක් ගැඹිරත්වයක් කියනවා. ඒකම තමයි දිනු වෙලා දිනු වෙලා ගිහිල්ලා අපි නිවන ස්පර්ශ කරනකොට මාර්ග ඥානයේදී මේ කෙලෙස් වලට වළංගු භාවය නැති වෙලා යනවා. ඒව අවලංගු වෙලා අපේ හිත තාමත්ම බලවත් මාර්ග ඥානයකින් එහා පැත්තට ගියාට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ එක එකක් නීවරණ 100 100ක්ම නැති වෙලා යනවා. එතකොට අපි කියනවාට සංයෝජනීය ධර්ම නැත්තම් දස සංයෝජන කියලා. ඉතින් ඒ රාමුවමයි අපි අද මේ ව්‍යාපාදයේ වෙනුවෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එදා නීවරණ ධර්ම වල ප්‍රධාන එක වශයෙන් ගත්ත කාමච්ඡන්දයට විරුද්ධ ධර්මය නැත්තම් කාමච්ඡන්දය කියලා කියන්නේ ලෙඩක් නම් ඒකේ සුව වීම අපි අරගත්තේ නෙක්ඛම්මය කියලා. නෛෂ්ක්‍රමය. වෙන්වීමට. ඒක දාහනියක් දෙනකොට ඒ වෙන් වීම නිසා ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. සමත භාවනා කරනකොට නීවරණයන්ගේ වෙන් වීම නිසා ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. වය ලක්ෂණේ දකිනකොට ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. මාර්ගඥානයේදී ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. ඒ සෑම ඒකාග්‍රතාවයකින්ම ඒකාමච්ඡන්දේ මැදලනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාදේ ගත්තාම සරුවචනාංශ මේක ඉදිරිපත් කරන්නේ අජත්තං සන්තං වාජත්තං කාම ව්‍යාපාදං අච්චි මේ අජ්ජත්තම් ව්‍යාපාදෝති පජානාති. Taman තුල යම් වෙලාවක ද්වේෂයක් පහළ වෙනවා. නොමනා හැඟීමක් පහළ වෙනවා. තරහාවක් පහළ වෙනවා. නුරුස්නා ගතියක් පහළ වෙනවා. පශ්චාත්තාවයක් පහළ වෙනවා. පසුබෑමක් පහළ වෙනවා. ආනේ වෙලාවේදී අපි දැනගන්නවා මේ ව්‍යාපාදයේ කියන එනිවරණ ධර්මයේ අකුසල ධර්මය දැන් මගේ හිත මැඩගෙන. නමුත් මේ ප්‍රකාශනෙමුත් පේන්න තියෙනවා අපි කලිමුත් හොඳට මිස්මතු කරගත්තා කොච්චර හිත මැඩ ගත්තත් ඒ හිතේ ශක්තියක් තියෙනවා මගේ හිත ව්‍යාපාදේ මැඩිලා තියෙනවා කියලා දැනගන්න. දැකගන්න. ඒක තමයි තාමත්ම වැදගත් දේ. මේ නිවර ධර්ම පිළිබඳව විපස්සනානුකූලව බලනකොට ඉතාමත්ම වැදගත් දේ තමයි නීවරණ හිතේ වැඩ කරද්දීම වෙන විදිහට කියනවා අපිට තරහ ගිහිල්ලා තියෙනකොටම නුරුස්නා ගති පහළ වෙලා තියෙනකොටම අපේ හිතේ පසුබෑමක් පශ්චාත්තාවයක් ඇති වෙලා තියෙනකොටම අපි දැනගන්නවා මගේ හිතේ මේ ව්‍යාපාදේ පහළ වෙලා. ඒක අර සරුවත්න දේශනාවේ හැටියට පාපං පාපතෝ පස්සත අයං පතම ධම්ම දේශනා කිව් විදිහට පාපකාරී තත්වයක් හිතේ තියෙනවා පාපේ පාපේ වශයෙන් දකිනවා. ඉතින් මේක <clears throat> අපි විස්තර වශයෙන් අවස්ථා කීපෙදි මතක් කරගත්තා සාමාන්‍ය වෙලාවෙ හැටියට බලනකොට තර්කයට විරුද්ධයි වාගේ. ඒ මොකද පාපයක් දකපුවාම ඒක පිහසලන්න, ඒක නැති කරන්න, ඒක හතුරෙක් වගේ බලන්න, ඒක කළු දෙයක් විදියට බලන්න තමයි අපේ ප්‍රතික්‍රියාව. නමුත් මෙතනදී සරුවචනාංශික දෙකට කඩනවා. එකක් තමයි ඉස්සරලාම පාපේ පාපේ වශයෙන් දැනගන්නේ කියන එක. ඒක විශාල වීරකමක්, විශාල ධීරගතියක්. එනකොටම පහර දීම බය ලක්ෂණයක්. පසුබාච්ච ලක්ෂණයක් ප්‍රතික්‍රියාවක්. පාපේ පාපේ වශයෙන් දැකීම ක්‍රියාවක් ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ක්‍රියාව ඉතාමත්ම සුන්දර දෙයක්. ක්‍රියාව හැම වෙලාවෙම නිර්මාණ ශක්තියට ඉඩ තියෙන දෙයක්. ක්‍රියාව හැම වෙලාවෙම අපි තරුණ කරන දෙයක්. ක්‍රියාව අපේ හැකියාවන් වලට ආරාධනා කරන දෙයක්. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ බියගුළු ලක්ෂණයක්. වෙන කවදාකවත් නිර්මාණශීලීතාවයක් නැත්නම් ඒක පරණ පුරුදු මේ මතකයකින් තමයි කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා මෙතන ප්‍රතික්‍රියා වෙනකොට ක්‍රියාවද ගන්න තමයි මේ සූත්‍රයේදී සතිපට්ඨාන සූත්‍රයේදී අත්තිමේ අජත්තං ව්‍යාපාදං සන්තං වා අජත්තං ව්‍යාපාදං අත්තිමේ අජත්තං ව්‍යාපාදෝති පජානා මෙන්න මෙතනදී එක චිත්තක්ෂණයක ඉවසීමක් ලබන්න පුළුවන් නම් මා තුල ද්වේෂයක් පහළ වෙලා තියෙනවා. නොමනාකමක් පහළ තියෙනවා. ඒකාකාරීකමක් පහළ තියෙනවා. පශ්චාත්තාවයක් පහළ තියෙනවා. පසුබෑමක් පහළ වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි සතිපට්ඨානේ ගම්භීර තාලෙට. මේ නීවරණ පිළිබඳව දැනගැනීම පළවෙනිම උත් වැදගත්ම උත් සම්දිස්ථාන. ඊට පස්සේ අසන්තං වා අජත්තං ව්‍යාපාදං නච්චි මේ අජත්තං ව්‍යාපාදෝති පජානාති. අර පළවෙනි එක ඇති වෙලාවේදී ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් දැක ගන්න පුළුවන් ශක්තිය හොඳට සමාදන් වෙච්ච කෙනෙකුට හුරු පුරුදු වෙච්ච කෙනෙකුට ඒ වෙලාවේදී පවතින කයේ දරත ගතිය ආතති ගතිය වෙහෙස කර ගතිය ඒක හරියට ලෙඩක් හැදිච්ච වෙලාවක් වගේ හිරේ වැටිච්ච වෙලාවක් වගේ ණයකට අහු වුණා වගේ තියෙන ගතියත් ඒ වගේම ව්‍යාපාදේ නැති වුණාට පස්සේ ලෙඩක් සනීප වුණා වගේ, හිරෙන් නිදහස් වුණා වගේ තියෙන ගතියත් අතර වෙනස පුදුමම වෙනසක් ඇති කරලා පෙන්නනවා ව්‍යාපාදේ ඇතිකොට ව්‍යාපාදේ ඇති බව දන්නා කෙනා ව්‍යාපාදේ නැතිකොට ව්‍යාපාදේ දැන ගැනීම තුලින්. ව්‍යාපාදයට විරුද්ධ වැඩ කරන තාක්කල් කවදාකවත් අපිට ওই වෙනසක් දකින්න වෙන්නේ නැහැ. මොකද ව්‍යාපාදේ ඇති වෙලාදී අපි ඒක නැතිකරන්න විශාල ව්‍යාපාර කරන නිසා අපි ආවේශ වෙලයි වැඩ කරන්නේ. ප්‍රകൃතිය නෙමෙයි. එවැනි කෙනාට කවදාකවත් ව්‍යාපාදේ නැති බව අගය කරන්න පුළුවන් ශක්තියක් එන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා හොඳට මතක තියාගන්න ඕනේ මේ ව්‍යාපාදයේ විශේෂයි සමත පැත්තෙන් බලන ක්‍රමයට වැඩි විපස්සනාවෙන් බලන ක්‍රමය ගා ගැඹුරුයි. මුගක්ම වෙනස්. වැදගත්ම දේ තමයි ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් දැකලා නැතර වෙන්න පුළුවන්කම. අන්න එහෙව් කෙනාට ව්‍යාපාදයේ අස්පනා අපිට ව්‍යාපාදේ තාමත්ම අසාධාරණව අධාර්මිකව අපේ సంతානේ කෙලෙසෙtti කෙලසද්දී ඒ කෙලසෙන බව උණු පිට ලේ පිට දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට තේරෙන පටන් ගන්න ඔන්න කෙලෙස් වල වග. ඔන්න කෙලෙස් වල ස්වභාවය. ආනේ විදිහට ඒ කෙලෙස් ස්වරූපේ දැක්ක කෙනෙකුට නම් ඒ ක්ලේශේ නැති වෙලාවේදී ඇති ස්පාසු අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ආනාපාන සතිය හෝ වෙන භාවනාවක් කරගෙන යනකොට අපේ හිතේ මේ හිතවිලි එනවායි කියලා තරහක් වේදනාව එනවායි කියලා තරහක් සද්ද එනවායි කියලා තරහක් නැතුව ආනාපානෙම හොඳට හිත මේ වෙලා කියන වෙලාව වෙනකොට අපිට තේරෙන පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේදී ආනාපානෙ මේ විදිහට මූණට මූණ දාලා පේන්නේ ව්‍යාපාදේ නැතිකම. එතකොට හරියට Tamanට පාර හම් වෙලා හයිවේ එකේ හරි ෆ්‍රීවේ එකේ හරි ටිකකට යන්න දැන් ගමන සිද්ධ වෙන බව දන්නවා. දැනගන්නකොට මේ බණ අහපු කෙනෙකුට නම් තේනවා මෙන්න ව්‍යාපාදේ නැති වෙච්චාම කොච්චර ලේසිද ගමන. ඊට පස්සේ අපි හිතමු දැන් ආනාපානෙත් නැතුණයි කියලා. ආනාපානෙ ජීවිල කියලා නැතුණයි කියලා. එතකොට හම් වෙන ස්පාසයේදී හොඳට තේරෙනවා දැන් අපි අරමුණෙන් ගන්න තියෙන වැඩේ දැන් අරගෙන තියෙනවා. මොකද අරමුණ තුනී කළා තුනී කළා සියුම් භාවයට අතිසියුම් භාවයටපත් කළා අරමුණක් නැහැ. නමුත් ව්‍යාපාදයේ වගේ නිතරම බැට දෙන පහර දෙන නීවරණක් නැහැ. අන්නේ වෙලාවදී ආબોධ කරන්න පුළුවන් අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. එහෙම අවබෝධ කරනවා නම් මේ පුද්ගලයා දැන් මම මොකද කරන්න ඕනේ? කොහොමද මේක විපස්සනාවට හරවන්නේ? කොහොමද මේක සමථයට හරවන්නේ? ආදි වශයෙන් කල්පනා කරන්න වෙලාවක් නැහැ. කල්පනා කරන තරම් හිත ලාමක වෙන්නේ නැහැ. මට දැන් සතිය නැතුවද මට දැන් සමාධිය නැතුවද මොකක් කල්පනා වෙන කල්පනා වෙනවා මේ ව්‍යාපාදේ නැතිකම මේ තියෙන්නේ මොකද ව්‍යාපාදේ ඇති පිට ඇති පිට ව්‍යාපාදේ තියෙන දරුණු ගතිය භවපින් නාදුන ගතිය හොඳට දැකලා තියෙන කෙනාට ව්‍යාපාදේ නැතිකමේ පහසුව ඒක කලසුදු වෙනසක් වැටෙනවා ඉන්නේ දැනුම ඇතුව ඉන්න කෙනාට ඔන්න ඊගාවට අනුප්පන්නං වා ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති. මොකාක් හරි සිද්ධියක් වෙලා ඔන්න ආය ව්‍යාපාදේ ඇති වෙනවා. ආනේ වෙලාවේදී අර ඇති වෙලාවේ දැකලා තියෙනවා නැති වෙලාවේ දැකලා තියෙනවා නම් මේ පෙන්වන්න හදන්නේ ව්‍යාපාදේ ඇති උනාට පස්සේ දකින්න නෙවෙයි ඇති වෙන්න පටන් ගත්ත තැන ඉඳලා දකින්න පටන් ගන්නවා. ගහ වැවුනට පස්සේ දකින්න නෙවෙයි අර පුංචි දෙකිල්ල කාලේ ඉඳලම දැකලා මේක වැවිගෙන යන හැටි බලන ඉන්නවා. නැත්නම් ව්‍යාපාරේ මුල ව්‍යාපාරේ ආරම්භේ දැක ගන්න පුළුවන් ශක්තියක් එනවා. මේ වෙලාවේදී අපිට මේ පොත්තේ කඩන්න පුළුවන් වෙලාවේදී කඩලා දානවා වගේ මේ ව්‍යාපාරේ ව්‍යාබාධේ ව්‍යාපාදයේ මේ වෙලාවේදී පුංචි හිරිමල් දරුවෙක් වාගේ කිරිබිම්මල් නැට්ටක් වාගේ එහෙම නැත්නම් අලපිත්තක් වාගේ කොහොමත්ම තුනීවට පටන් ගන්නවා. මේක ක්‍රමයෙන් දඩු වෙලා ඝන බහල වෙලාවට පස්සේ අපේ මුළු సంతානෙම වසාගෙන ගිහිල්ලා අපේ මුළු ಗುಣබර ජීවිතේම කෙලසන්න පුළුවන් තරමට වැඩෙන හැටි හොඳට බලන්න පුළුවන් නම් හිතෙන්නේ එහෙම නැත්නම් අපිට තර්කයට අහු වෙන්නේ මෙහෙම කියොත් නම් මම දැන් ව්‍යාපාදයට යට වෙලා මම දැන් කෝපජනක පුද්ගලෙක් බවටපත් වෙයි. ඒ නිසා ඉක්මනට මේ මකන්න ඕනේ කියලා. කවදාවත් නැහැ. දැක දැක දැන දැන ව්‍යාපාදේ වැඩුණට කවදාකවත් බැරි වෙනවා ව්‍යාපාදයට අපිව අත කරගෙන යන්න. මොකද මේ වෙලාවේ සතිය තියෙනවා දැනුම තියෙනවා. ඒ දැනීම සහ දැකීම තියෙන තාකල් කිසිම ක්ලේශයකට බෑ අපිව අත කරගන්න. මෙනි විදිහට කියනවා සතිය පවතින තාකල් අපි ආරසයි. එනිසා ක්‍රමයෙන් මේ ව්‍යාපාදයේ වැඩි වේගෙන යනවා දකින්න එක ලෙඩක්වත් නැත්නම් මේ තරහවට පෝෂණය කරන එකක්වත් නෙවෙයි. දැකිය යුත්තක්. ඇති වෙච්ච ව්‍යාපාදේ දැකලා ඒක දන්න කෙනා ව්‍යාපාදයේ දිහා එළඹ සිටි සිහියෙන් නැවත නැවත ව්‍යාපාදේනවා දිහා බලනකොට අනිවාර්යයෙන්ම සිදුවෙන එකක් තමයි ව්‍යාපාදේ ඇති වේගෙන එන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. අපි ගිය පාරත් මතක් කරගත්ත නිදර්ශනයක් විදිහට සුව කරන්න බැරි නමුත් භයානක නමුත් යම්කිසි රෝගයක් ඇති වෙලා රටේ තියෙනවා නම් වෛද්‍ය විද්‍යාව කරන්නේ රෝගීන් ඔක්කොම ස්පිතාලට එන්නේ කියලා ආරාධනා කරනවා. කරලා වෙදකමක් නැහැ. අඩු ගානේ හෙදකම කරලා හෝ රෝගීන් පිළිබඳව පුළුවන් තරම් තොරතුරු එකතු කරනවා. එකතු කරගෙන කරගෙන යනකොට විතරයි කවදා හරි මේ වෛද්‍ය කණ්ඩායමට දැක් ගන්න පුළුවන් වෙන්නේ රෝගයේ ඇති වෙච්ච ඇත්ත විතරක් නෙවෙයි ඇති වෙමින් පවතින රෝග ලක්ෂණ පහළ වෙමින් පවතින රෝගී එන්නේ වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න එදාට තමයි රෝගයේ ස්වરૂපේ සහ බේත්වල ගුණාත්මක භාවයේ වැඩි විදිය පරිශන කරන්න පුළුවන් වෙන්නේ. මුලින් මුලින් අපිට හම්බෙන්නේ රෝගියෝ. නමුත් මේ රෝගය පිළිබඳ විශේෂ කාලය යොදලා බොහෝම කාලයක් පරීක්ෂා කරගෙන ඉන්නකොට ඒ රෝග ලක්ෂණ පහළ වීමෙන් පවතින තියෙන ඇත්තොත් පේන්න පටන් ගන්නවා. මොකද දිගේ ඉදිරියට යනකොට තමයි අපිට රෝග නිදානේ හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ව්‍යාපාදේ ඇති වේගෙන එනවා දකින්නයි කියලා කියන්නේ ඒක මනුස්ස හිතේ ආශ්චර්යයක්. නමුත් ඒ විදිහට සමත ක්‍රමයේ කරපු එකන මේකට බයයි. ඒ වගේ ව්‍යාපාදයට කියලා අතපුච්ච ගත්ත කට්ටිය මේකට බයයි. නමුත් විපස්සනා වේදී හරුවචනාංශයේ ඍජු ආරාධනාවක් කරනවා. අසන්තං වා ව්‍යාපාදං අසන්තං වා අජත්තං ව්‍යාපාදං උප්පාදෝ හෝති. සංචපජානති. නැත්තා වූ ව්‍යාපාදයක් సంతානේ ඇතිවේගෙන එන බව දැනගන්නයි කියන්නේ. ඊගාවට ඇති වුණා වූ ව්‍යාපාදය නැති වෙන හැටි දැක ගන්නයි කියලා. uppannam va vyapadam ව්‍යාපාදස පහිනෝ හොති තංච පජානාති. ඊට පස්සේ මතක් කරනවා මෙන්න මේ කාරණා හතර දැක්කොත් පමණක් ඔහුට පුළුවන් වෙයි දවසක පහිනං වා උපව්‍යාපාදස ආයතින් අනුපාදෝ හොති තංච පජානාති. බෑවලා ගිය මේ ව්‍යාපාදේ මේ ගියේ නම් ආයෙන්ට නෙවෙයි. නැවතනම් මේ කායෙන්නේ නෑ මම අනාගාමී මාර්ග ඥානේ මේ ව්‍යාපාදයේ දුරු කළා කියන එක දක්වන්න පුළුවන් වෙන්නේ ඇතිකොට ඇති බව දාන්නවා නැතිකොට නැති බව දාන්නවා ඇති වෙමින් එනකොට ඇති වෙමින් බව දාන්නවා නැති වෙමින් යනකොට නැති වෙමින් බව දාන්නවා මේන මේ විදිහට ව්‍යාපාදේ කියලා කියන්නේ කළු පාට යක්ෂයෙක් වුණාට ආනේ යක්ෂයා පිළිබඳව ඇතිකොට ඇති වශයෙන්මුත් නැතිකොට නැති වශයෙන්මුත් ඇති වේගන එනකොට ඇති වේගන වශයෙන්මුත් නැති වේගන යනකොට නැති වේගන වශයෙන්මුත් දැකීම කවදාවත් යක්ෂ වැඩක් නෙවෙයි. ඒක මනුස්ස වැඩක්. ඉතින් ඒ නිසා ගැඹුරු භාවනාවක් කෙරෙන්න නම් මෙතෙක් කල් අපි මේ බැහැර කරන්න හදපු මෙතෙක් කල් අපි බයෙන් දුවපු මේ ව්‍යාපාදයේම අස්පනා අපිට පවතිද්දි මෙනෙහි කරලා දැනගන්න ඕනේ. ඉතින් මේක ලේසි වැඩක් නෙවෙයි. මේ විදිහට බණහල විතරක් හරියන්නේ ආනාපාන සති භාවනා වගේ කරලා කලින් තනවාඩාගත් සතියක් සහ සමාධියක් තිබුණොත් ඒ මතරත් මේ වගේ බණ ඇහුනොත් පමණක් හරියටම ව්‍යාපාදයේ තියෙන ලක මතක් වෙන්න ඉඩ තියෙනවා. මෙන්න දැන් හොඳ වෙලාව ව්‍යාපාදයේ තියෙන බව ඇති බව මෙනෙහි කරන්න. අර වාගේම කරුණු පෙළ ගැහිලා තියෙන වෙලාවක නම් නැති ව්‍යාපාදයක් ඇති වෙගෙන එනකොට කල්පනා වෙන්න දෙ තියෙනවා දැන් නම් මේ ව්‍යාපාදේ ඇති වෙගෙන එන හැටි තියෙන්නේ මගේ සතිය සමාධියේ ඇත්ත දෝ නැත්ත දෝ බලන්න නම් මේ ඇති වෙම පවතින ව්‍යාපාදයේ දිහා මම බලන්න ඕනේ ප්‍රතික්‍රියා කරන්න නරකයි ඒක නිසින්ින්ද වැඩෙන්න දීලා බලාගෙන ඉන්නවා මේක හරියට අපි අර ගිය පාරක් මතක් කරගත්තා වගේ යම් කිසි නිචිපතා කරදර කරන කෙවල් බින්දින හොරෙක් අල්ලා ගැනීම සඳහා රහස්සොත්තු සේවාවක් හෙදුවා වගේ. රහස්සොත්තු සේවාවේ අනේකනා යන්නේ නැහැ රාජකාරී අඳුන් නැදගෙන. කියලා යන්නෙත් නැහැ. ඒ පුද්ගලයා කරන්නේ හැම කෙනෙක් දිහාම හොඳට බලන ඉන්න එකයි. බලන ඉඳලා යම් කිසි කෙනෙක් සැකකටයුතු විදියට අනුන් නැති වෙලාවේ දේවල් දිහා හැසිරෙනවා නම් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට නොදැනෙන්න හොඳට බලාගෙන ඉන්න. බලන්න ඉඳලා එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි ඔහොම කටයුතු රාශියක් වෙනකන් ඉඳලා තමයි සැකයක් ඇති කරන්නේ මෙයා වෙන්න ඇති මෙතෙක් කල මේ වැඩේ කරපු කෙනයි කියලා. ඊට පස්සේ තමයි යා ඒ වැයිකේ ඉන්න පොලිසියට ගිහිල්ලා මතක් කරන්නේ අන්න අසවලා තමයි මේකට සැකකට යුතු කරනවා මෙන්න මේ වෙලාවට එන්න හරියට මෙයා මෙතෙන්ට එනවා. අන්න එතකොට ඒ පුද්ගලයා අල්ලා ගත්තොත් ආයෙකින් කිසිම සැකයක් නැහැ මොකද අර රහසුත්තු සේවාවේ කියපෙකන මේ ඉතිසලා අවස්ථා රාශියක් දක්වපු නිසා හොරාට කවදාකවත් නිකන් සාමාන්‍ය කට වචනේ ගැලවිලා යන්න හම්බෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තමන් පිටිපස්සේ රහස් පොලිසිය ඉන්නවා දැන් මම දැකලා ඉන්නවා කියලා දැනගත්තොත් හොරෙක් නම් ආය කවදාකවත් එන්නේ නැහැ පරාද. ඒ වගේ තමයි ව්‍යාපාදයේ පිළිබඳව සතිය එළඹිලා තියෙන බව දන්නවනම් මේ ඉතිසලා දෙසරයක් තුන්සරයක් මේ මගේ මේ ව්‍යාපාදයේ නරක ගති සත්‍යයට අහු වෙලා තියෙන බව දන්නවනම් ඒ ව්‍යාපාදයට ඒ වැයික්කේ සෙල්ලම් කරගන්න බැරුව යනවා. මෙන්න මේ දර්ශනය තමයි මේ අපේ සතිපට්ඨානයේදී නීවරණ කෙරෙහි පුරුදු කරන්න හදාන්නේ. මේක දිගටම අපිට කතා කරන්න වෙනවා. ඊගාට තියෙන තීන මිද්දේට උද්දච්ච කුක්කෙච්චට විචිකිච්චට සේරටම එකයි කියන තියෙන්නේ ඒවා පාප ධර්ම ඒ පාප ධර්ම පාප ධර්ම වශයෙන් දැකීම දැකලා ක්‍රියාවක් නොවි ප්‍රතික්‍රියා නොවි ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම විශාලම සතියක බලමහිමයක් ඒකයි කියන්නේ පමාදේ අකම්පියත්තේන සති බලං දැන් ව්‍යාපාදේ ඇවිල්ලා ප්‍රමාදේ වැටිලා නමුත් කම්ප වෙන්නේ නැහැ අනේ වගේ හිතේ සමාධිය නැති වුණා අනේ මගේ හිත සතිය නැති වුණා ආනාපානෙ ගිලිහිලා ගියා මට මේ නරක භයානක දෙයක් පිළුණා ධානක දෙයක් ඇහුණා හිතවිල්ලක් ආවා මගේ වේදනාවක් ආවා කියලා කිසිසේත්ම සැලෙන්නේ නැහැ. මේක තමයි කියන්නේ සතියේ බලමහිමේ කියලා. සති බලන්. සාමාන්‍ය සතිනේ බලවත් සතියක් මෙතන තියෙන්නේ. ඒක නිසා කන්ති පරමන්ත පෝතිචික්කා කියන විදිහට ඉවසන්නා නිවන් දකි කියන විදිහට ව්‍යාපාදේ ඇති වෙනකොට ව්‍යාපාදේ දිහා බලන්න පුළුවන් නම් ඒක තමයි අපි මෙතෙක් කල් දිනු කරපු සතිය උරගාන තැන. පරීක්ෂා කරන බලන තැන ඇත්තද නැත්තද කියලා බලන තැන. ඒක නිසා මේ ව්‍යාපාදයේ වෙනුවෙන් ස්තුති කරන්න වෙච්ච හිතේ වෙලාවක මේකෙන් තමයි සමහරට දැනගන්න පුළුවන් මේ අෂ්ටලෝක ධර්ම વિશેයි මම කම්පා වෙන ගතිය දැන් ඉස්සර තිබුණා දැන් නෑ නේද කියලා. ඒ නිසා මේ අෂ්ටලෝක ධර්ම વિશે කම්පා වෙනවද නැද්ද බලන්න නම් අනිවාර්යයෙන්ම මේ නරක නීවරණ ධර්මයක් එන්න ඕනේ. ඒක හරියට කියනවා නම් සරුවච්චන් ආංශයේගේ තියෙන මේ මහා කරුණාව, මහා ප්‍රඥාව ප්‍රකට වෙන්න දේවදත්ත කෙනෙක් ඉන්නම ඕනේ. මොකද අපිට බෑනේ බුදුහාමුදුරණ කල්පතරලානේ. ඒ වගේ අපිට බෑ දුනු ආය යොදවන්න. ඒකට ඒ තරම්ම පෙරම් පුරපු දේවදත්ත කෙනෙක් ඉන්න ඕන. අන්න එදාට පේනවා බුදුරජාන් වහන්සේ වගේ දෙයක් ආපුවම කොහොමද වැඩ කරන්න කියලා. නාලාගිරිය තා ඉදිරියට කොහොමද බුදුරජාණන් වහන්සේ වැඩ කරන්න කියලා තේරෙන්න අන්නේ දාර තමයි. ඒ නිසා අපේ මේ හිතේ තියෙනවා යම් කිසි පෙරකල කුසල් ශක්තියක් නිසා හෝ මානවයාට හම්බෙච්ච මනුස්ස හිතේ තියෙන හැකියාවක් වශයෙන් හෝ මේ සේරම කුසල් අකුසල් වලට මූණ දීලා ජය ගන්න පුළුවන් ශක්තියක් අන්නේ ශක්තිය උරගාන්න ප්‍රධාන වශයෙන්ම අපිට එල්ල වෙන්නේ ඉදිරි වෙන්නේ අකුසලයක්මයි. මෙන්න මේ අකුසලයට හැකි පැත්තෙන් නැත්නම් අකුසලය හැකි සංඥාවෙන් බලලා හරි පැත්තට හරවගෙන දුක්ඛ සත්‍යයේ තියෙන මේ නපුරු ගුණ ඒ තාලෙම දැක ගන්න සත්‍ය කියන ආයුධය ඇතුව නපුරටම මුණ දෙන්න ඕන. නපුරටම මුණ දෙන්න ඕන. ඒ පමාදයේ අකම්පයක් කියන සති බලන් කියනකොට පමාදය ඒ වෙනකොට කෙලෙස් එකට අහු වෙලා එහෙම නැත්නම් අපේ මේ විඥාන ස්රෝතයට දැන් කෙලෙස් ඇතුල් වෙලා ඒ බව අපි දන්නවා නමුත් ඒකට නොසැලී ඉන්න පුළුවන් දෙයක් මට තියෙනවා සතිය ආරක්ෂාව කියලා කියන්නේ මේකයි කියලා අපි දැනගත්ත දවසට අපිට තේරෙන්න පටන් ගන්නවා ඒක හරියට බුදුන් දීපු ගුණයක් වාගේ බුදුන් දීපු එකක් නෙවෙයි මනුස්සත්වයේ හැටි මනුස්ස මනසේ තියෙන හැකියාවක් මේ අපි උත්සාහ කරන්නේ. නමුත් මේට විදිහේ ලාමක ක්‍රම තියෙනවා මේක නැති කරන්න. එකක් තමයි බය වෙනකොට දුර යනවා. පැත්තකට වෙනවා. දෙක මෛත්‍රී වඩනවා. ඒවත් උපක්‍රම තමයි. නමුත් ඒවා සාමාන්‍ය කාමක කාම ලෝකේ උපක්‍රම නැත්තම් රූප ලෝකේ උපක්‍රම නමුත් විපස්සනා උපක්‍රම ඊට වඩා උඟාක් වෙනස්. විපස්සනා උපක්‍රමයේ තියෙන කෙලීම මූණ දෙන එකයි. මෙන්න මේ විදිහට මේ ව්‍යාපාදයේ ස්වභාවය ඇතිකොට ඇති බව නැතිකොට නැති බව පැමිණෙනකොට පැමිණෙන බව නැති වෙනකොට නැති වෙන බව දැක ගන්න එක මේ විපස්සනා භාවනාවේදී විශේෂයෙන්ම සතිපට්ඨානේ ධර්මානුපස්සන කොටසදී සම්බන්ධ වීම ගැන ඉතාමත්ම වැටෙන සූත්‍රයක් තමයි මම හදලා බෙදලා දෙන්න යෙදුනේ ඒක සඳහන් වෙන්නේ මේ සංවිත්තනිකායේ මහා වර්ගයේ ඒකෙදි බොහොම ලස්සන සංසිද්ධියක් තියෙන මේ සූත්‍රය බොහොම විස්තරයි නමුත් අර කොලේ දීපු නිසා මගේ වගකීම හුඟක් අඩු වෙනවා. අපි පොඩිත්තක් ඒකට බහිමු. දැන් අද මේ භාවනා කරන අයට හුඟක් කියන අදාළ තැනකටයි මේ ගේන්න හදාන්නේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩින වෙලාවක උන්වහන්සේට ඇති වෙච්ච ඉද ප්‍රස්තාවකදී උන්වහන්සේ යනවා භික්ෂුණී ආරාමයට. භික්ෂුණෝ පස්සේට. ගිහිල්ලා ඒ ඉන්න කට්ටිය උනන්දු කරවීමේ කතාවක් කරනවා. හරියට මේ භාවනා අපි කර කර ඉන්නකොට මෙහෙට වැඩියා වාගේ. ඇවිල්ලා අහනවා කොහොමද කටයුතු කාරණා. එතකොට ඒත් කතා කරනවා ස්වාමීන් වහන්සේ අපි සතර සතිපට්ඨානේ භාවනාව ඉන්නේ බොහෝම හොඳට භාවනාව යනවා. ඒ වගේම අපිට භාවනා ප්‍රගමණය පිළිබඳව භාවනාවේ දියුණුව පිළිබඳව මේකේ තියෙන පුබ්බ පුබ්බේනා පරං විශේෂං සංජානිස්සති කිය. අපිට විශේෂ ගුණ පේන්න පටන් ගන්න තියෙනවා කිය. භාවනාවේ ප්‍රගමණය අපිට දැන් පේනවා. పూర్ව අපර වූ උදාර වූ විශේෂ ගුණ පේනවායි කියලා සාරිපුත්‍ර ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳයි කියලා බගිනේ නැගෙනියනේ මේක තමයි සාසනයට කරන්න තියෙන දේ අනිකුත් සේරම මේ කුසලට යටයි මේක තමයි වටිනාම දේ කියලා ඒක හොඳයි කියලා නැවත කියලා සරුවචන් වහන්සේට ඒක ඒ විදිහෙම වාර්තා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට විවේකයක් තිබුණ වෙලාවේදී මම අද ගියා මේ භික්ෂුණී වාසයට භික්ෂුණු භික්ෂුණු පස්සේට මම ඒ ගියාට පස්සේ ඒගොල්ලන්ට උනන්දු කරන අදහසින් මේ කාරණා කටයුතු ගැන මේ ආගියතරතුරු කතා කරා සතුටු සාමිච්ච කරා අන්න එතනදී මේ භික්ෂුණීන් වහන්සේලා මට මතක් කරා අවසරයි ස්වාමීන් වහන්සේ ආනන්ද අපේ සතර සතිපට්ඨාන කටයුතු හොඳට කෙරෙනවා අපි මේ භාවනා ගමන විශේෂ ප්‍රගමන දකින්නයි කියලා ඉතින්දි සර්වඥාන්ත මේ විස්තර වශයෙන් බලනවා නම් ඊට වැඩි කියන්න පුළුවන් ඔය පොතේ තියෙනවා. නමුත් කියනවා සරුවයි ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුචානන්ද කියනවා මහා ආනන්ද ඔබ එහෙමනම් ඒගොල්ලන්ට මේ මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන දේ කියලා දුන්නේ නැද්ද කියලා. එතකොට ආනන්ද සාන්‍යංශිත මේක මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැතුව යනවා. මොකද මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක සරුවත් ආනන්ද මීට කලින් විස්තර කළා දීලා නැහැ. ආනේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන මේ දෙක මේ ව්‍යාපාදයේ කියන চৈতසිකය සම්බන්ධේනොත් අනිකුත් නීවරණ සම්බන්ධේමුත් ඍජුවම වැඩ කරන්න පුළුවන් වෙන්නේ සතර සතිපට්ඨාන විපස්සනාට හැරුණාට පස්සේ සමත කොටසදී නෙවෙයි දැන් අපි සාකච්ඡා වෙච්ච ඉන්නේ ධර්මානුපස්සනාවේදී ආන්නේ ධර්මානුපස්සනාවට ගියාට පස්සේ මේ අපිට වෙන භාවනා පරියන්කේක උදේ වෙන්නේ එකක්, හැන්දෑ වෙන්නේ එකක්, හෙට වෙන්නේ තව එකක්. අන්නේ කටයුත්තේදී කොහොමද මේ දරුවචනාංශ විසින් පෙන්ලා දෙන මේ පණිදාය භාවනා, අපණිදාය භාවනා කියන ක්‍රියාත්මක කරන්න කියන එක නොදැන හිටියොත් කමඨාන් සුද්ධ කළ ඉවර කරන්න හම්බ වෙන්නේ දන්නවනම් කවදා හෝ Tamanට Tamanගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් වෙයි. ගුරුවරයෙක් නැතුව තනියෙන් භාවනා කරගන්න පුළුවන් වෙයි. ඒක නිසා මේ සූත්‍රය අද වගේ මේ එක අපේ භාවනා වැඩ පිළිවෙලක් ඉවර වෙලා හමාර වෙන වෙලාවකත් හැම කෙනෙක්ම තම තමන්ගේ භාවනා පිළිබඳව යම් ප්‍රමාණයකට සතුට වෙලා ඉන්න වෙලාවකත් මේක හරියට ගෙදර යන වෙලාවේදී ගෙනියන්ට අතට බාර දෙන ආයුධ උපකරණ කට්ටලයක් වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒකදී සඳහන් කරන්නේ ඒ භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා සතර සතිපට්ඨානයේදී හොඳ සුපතිත්‍ිත සතියක් ඇතුව. සෝ ඒ වගේම සුපතිත්‍ිත හිතක්. ඉතින් අදහස් කරන හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් සහිතව ඒ කටයුතු කරනකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම පුබ්බේනාපරං විශේෂං සංජානිස්සති කියන විදිහට උලාරෝ උදාරෝ උදා උදුගුණ හතරක් පහර වෙනවා කියලා සර්වඥාන්සේ දේශනා කරනවා. ආන එතනදී පෙන්ලා දෙනවා හොඳට කියවලා බලන්න නැත්නම් කියවනකොට Tamanda වැටහිම බලන්න ඉදානන්ද බික්කෝ කායේ කායානුපස්සී විහෙරති ඔන්න ඒ භික්ෂුව මේ නිදර්ශනයක් සරුවචාන්සේ පෙන්වනවා කායේ කායානුපස්සී විහෙරති මොකද කරන්නේ ආනාපාන සතිය කරනවා නැත්නම් සක්මන් භාවනා කරනවා එහෙම නැත්නම් දෙසිස් කොටාස බලනවා එහෙම නැත්නම් එදිනදා වැඩවලට යනකොට එනකොට කනකොට බොනකොට ඉඳ ගන්නකොට නැගිටිනකොට සතියෙන් ගත කරනවා මොකද්ද කයේ කය අනුව බලන සුළුව. මේන්න මේ විදිහට ගත කරනකොට කාය ආරම්මනෝවා uppajjati කායස්මින් පරිදාහෝ. එහෙම ඉඳගෙන ඉන්නකොට කයේ දඩ වේදනාවක් පහළ වෙනවා. තමයි බලන්න හදනේ ආනාපාන. සමහරට ආනාපාන දිගේ ගිහිල්ලා ආනාපානේ හරි ගියාට පස්සේ ඉඳපු ගමන් කිසිම හේතුවක් ඇතුව හෝ නැතුව දැඩි කාය පරිලාහයක් පහළ වෙනවා. චේතසෝවාලී නැත්තම් හිත පසුබානවා. හිත දුර්වල වෙනවා. ලීන භාවයටපත් වෙනවා. යෝග එකට මේ භාවනා තුන කිසිම හේතුවක් නැතුව මෙන්න කායික වේදනාවක් ආවා මගේ හිත දැන් වැටුණා. ඒ චේතසෝ ලීනත්තේ කියලා කියන්නේ මෙතෙක් වෙලා තිබුණු ගැරගෙන කිය භාවනා කරනවා. බහිද්ධාවා චිත්තම් වික්‍රපති. හිත ඊට පස්සේ කල්පනාට වැටෙනවා. එහෙනම් භාවනා ඉවරයි. එහෙනම් මේ වේදනාව ඇති වෙච්ච වෙච්ච හේතුවත් එක තරහ වෙනවා. හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. තේ තේනානන්ද බික්කනෝ කිංච දේව පාසාදනීයේ නිමිත්තේ චිත්තං පනිදා පනිහි පනිදහිතබ්බා අන්නේ විදිහට කරගෙන යන භාවනාව එකපාර කැඩිලා කය විශේෂය හෝ විසිරෙනවා ඒ කියන්නේ කය පුරාම නිකන් පුවකිට අගලේ ගැහුවා වාගේ විසිරි වෙලා නානා වෙලා සීසීකට යනවා හිත. ගිහිලා මුළු කයම වේදනාව දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට හිතේ තිබුණාට සමාජයේ සම්පූර්ණයම කැඩලා ගියාට පස්සේ සරුවචනන්ද මතක් කරනවා මෙන්න මේ වෙලාවට පණිදාය භාවනාව කියන එක කියලා දෙන්න ඕනේ. මොකද්ද? තමන්ගේ සතිය මූල කර්මස්ථානේ කැඩුණා. තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වුණා. ඒ වෙනුවට දැන් දිග්ග විඳලා ඉවර කරන්න බැරි තරම් විශාල කාය වේදනා රාශියක් ඇවිල්ලා කය පුරාම හිත විශේෂිය. ආන්නේ වෙලාවේදී මතක් කරන්න කියනවා මේක වැරදිච්ච දෙයක් නෙවෙයි මේ හැටි මෙන්න මේ වෙලාවේදී අර දැනට එකතු වෙලා තිබුණ ඒකාග්‍ර වෙලා තිබුණ සමාහිත වෙලා තිබුණ හිත විසිරිලා ඊට වඩා ලොකු තැනකට පැතිරලා දැන් තියෙනවා මුළු කය විශේෂයෙන් පැතිලා එහෙම නැත්නම් හිත සම්පූර්ණයෙන්ම පිට ගිහිලා ආන්නේ වෙලාවේදී මොනවා හරි සමත නිමිත්තකට හිත දාලා මෙයාව කීකරු කරන්න ඕන පණිදි කියලා කියන්නේ නීති කියලා කියන්නේ අපි අපේ වටිනා දේවල් අපි තැම්පත් කරන්නේ. දාහණය කරනවා නිදාන කරනවා කියලා පණිජය කියලා කියන්නේ වගේම අපි හිත තැම්පත් කළ යුතු හිත නාතු කළ යුතු බාහිර අරමුණක් හරි ගෙනත් දාන්න කියලා කියන ඒ වෙලාවට මේකදී මහසි භාවනා ක්‍රමයේදී මතක් කරනවා මේ විදිහට ආනාපානිය හෝ පිම්බීම හැකිලිම හොඳට කරගෙන යනවා කරගෙන ගිහිල්ලා එක වෙලාවකදී එක පාරටම අර තිබුණ සති සමාධිය වල ලොකු ගැස්මක් තිගැස්මක් ඇති වෙලා සම්පූර්ණ කය නැත්තම් කයමුත් පිට අචීතනාගල හිචිවිලියට ගියොත් නැවතත් ඉක්මනටම ආයේ ඒක උදරයට හිත ගන්න අමාරුයි ආනාපානට ගන්න අමාරුයි ඒ තරම්ම හිත කැළඹිලා තියෙන්නේ ඒ වෙලාවට ලොකු අරමුණක් දීලා හිත කීකරු කරගන්න කියනවා ඉන්න ඉරියව්ව හෝ මෙනෙහි කරන්න කියනවා සිටිමි සිටිමි කියලා මෙනෙහි කරන්න කියනවා. සමහරලාට හැපෙන තැන් මෙනෙහි කරන්න කියනවා. එහෙම නැත්නම් ඉන්නවා. දැනෙනවා. දැන් මැරිලා නැහැ. සීනතිලා නැති බවට ඉන්න බව මෙනෙහි කරන්න කියනවා. ඒක දැනීම දැනීම හෝ සිටීම සිටීම කියලා මෙනෙහි කරලා අර කලබල වෙලාවදී ඉතා දරුණුවට දැඩිව භාවනා කළ යුතු මූල කර්මස්ථානෙටම ගන්න උත්සාහ කරන්න නරකයි. ඒ වෙනුවට දැන් මගේ හිත කැඩුනා සතිය නෑ. නමුත් මට ඉඳගෙන ඉන්න ඉරියව්ව වශයෙන් ලොකු අරමුණකට හිත දාගෙන ඉන්න පුළුවන්. ඒක උංගාවක් වෙලාට සමත අරමුණක් වෙන්නේ. ඒ නිසා බුද්ධ අනුසය තුනක් ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. තමන් පුරුදු කරලා තියෙනවා මෛත්‍රී භාවනාවක් ප්‍රශ්නයක් නෑ. තමන් පුරුදු කරලා තියෙනවා කායගත සති අසුභ භාවනා මරණානුස්සති මොනවා හරි එක දාලා අර ගා ක්‍රිසිරිච්ච හිත පොට්ටකට අරමුණකට සම්මුති අරමුණකට අපි එදා ගත්ත අර මේ වගුවක් විදියට ගන්න වෙලාවේදී නම් හිත නැවතත් ආරම්භණයේ පැත්තට දානවා. ස්ට්‍රයික් එලිමන්ට් එක පැත්තකට දානවා. ඒ වෙලාවට තිබුණේ හිත ඒ ඉග්නිෂන් එලිමන්ට් එක නේද? තදෝපපන්නේ තිබුණේ. නමුත් ඒකේ හිත කඩලා ගියා. කඩලා හැම තැනම විසිරෙනකොට මොකක් හරි සම්මත අරමුණක එහෙම නැත්නම් ප්‍රඥප්ති අරමුණක හිත තියලා ඒක හිත ටිකක් පරක් කරනවා කියලා කියන පොඩි දරුවෝ අම්මා කඩේ ගිය වෙලාවේ හඬන්න පටන් අරගත්තොත් කිරි බඩගිනේ කියලා තාත්තට මොනව කරන්නේ? තාත්තා කරන්නේ රබර් සූප් කටට දෙන එක තමයි. තාම්මා එනකන් කොහොමද නගරිටි අරු අල්ලගත්තාම බුකු බුකු බුකු කාලා උරන්න පටන් අරගා. ආන්නේ වගේ අර දඟලිච්ච හිත අම්මා එනකන් මොනව කරන්නේ? එතකන් කරන්නේ රබර් සූප්වත් දෙන එක තමයි. ඒ වගේ තමයි දරුණු විපස්සනාවක ඉන්නකොට මේ වගේ අර එක පාරට හිත ගසලා සම්පූර්ණ විචිප්ත අරමුණට යන්නේක බලාපොරොත්තු වෙන්න ඕන. බලාපොරොත්තු වුණාට හිත කඩා ගන්න එපා. අතාරින්න එපා. ලේසි අරමුණක, ගොරෝසු අරමුණක, සම්මුති අරමුණක හිත තැම්පත් කරන්නයි කියලා කියනවා. ඒ වෙලාවට බුද්ධානුසති හෝමනේ කරනවා. මෛත්‍රී හෝමනේ කරනවා. එනත්තම් මේ අසුභ සත්‍ය අසුභේ හෝ මරණානුසතරි සම්මුති අරමුණක හිත තැම්පත් කරන්නයි කියලා කියනවා ආන්නේම තස්මින් දේව පාසාදනීය නිමිත්තේ චිත්තං සමාධියති කියලා යම තමන් හුරු කරගෙන තිබුණ මෛත්‍රී භාවනාව හෝ හුරු කරගෙන තිබුණා නම් බුද්ධානුස්සතිය හුරු කරගෙන තිබුණා නම් මරණානුස්සතිය නැත්නම් දෙතිස් කුණපේ නැත්නම් ආලෝක සංඥාව මොන වරි දෙයක හිත තැම්පත් කරගෙන ටික වේලාව අර කලබල හිතට ගැළපෙන තාලයකට පොඩ්ඩක් පරක් කරන්න කියනවා ආනින් පරක් කරන්නේ නැතුව නැවත නැවත මූල කර්මස්ථානයේ හිම හැපෙන්න පටන් ගත්තොත් හිත එnde එnde එnde එnde කලබල වෙනවා එnde එnde එnde හිත තවදුරටත් හිතුවක්කාර වෙනවා. එහෙම කරන්නේ නැතුව ලොකු අරමුණක් තැම්පත් කෙරුවොත් ආනේ වෙනකොට ඒ තුලින් අර ලොකු අරමුණක දීම හේතුව නිසා ඒ හිතේ ඒ ප්‍රසාදෝ නිමිත්තක හිත තැම්පත් කිරීම නිසා ප්‍රාමෝදය ප්‍රීතිය පසද්දිය සුඛය වගේ දේවල් ආයතරයක් ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. පටන් ගනී කියන එකයි ਸਰවඥාසික යෝජනාව. අන්නේ විදිහට පස්සද්ද කායක් අතුරුනට පස්සේ සුඛේ විඳින්න පටන් ගත්තට පස්සේ ඒකෙන් ආයෙ හිමීට ගිහිල්ලා ඒකට හිත කීකරු වෙලා තියෙන්නේ ආයෙත් අර ඉග්නිෂන් එලිමන්ට් එකේ එහෙම නැත්නම් අපි ගත්ත මූල කර්මස්ථානෙම කීකරු කියලා නැත කරනවා. එතකොට ඒකට කියන අපනිදාය භාවනා. අපනිදාය භාවනා කියන්නේ සම්මත සමත අරමුණක් නෙමෙයි තියෙන්නේ. අපි දැන් වැඩ කරගමින් හිටපු මූල කර්මස්ථානෙමයි තියෙන්නේ. හැබැයි ඒකට යන්නේ අර වගේ අතරමැදි පරක් කිරීමක් කරලා සම්මත මේ ප්‍රඥප්ති අරමුණක තියලා නැවත යනවා අපනිදාය භාවනාව. ඉතින් මේ පනිදාය භාවනා අපනිදාය භාවනා කියන එකයි ඒක මම අර දවල් ධර්ම දේශනාදී සාකච්ඡා කරා වගේ රත්තරම් බඩුවක් වතුර දාන මිනිස්සයා ගින්නේ දාලා ටික වෙලාවක පලහනවා ආය වතුර දානවා. ඇල්ලතුර දානවා සීතල කරනවා. ඊට පස්සේ ආය ගින්දරේ දානවා. ගින්දරේ දාලා පුච්චනවා ආයේ ඇල්ලතේ දාලා මතිනවා. ඕන්න ඔය වගේ වැඩ පිළිවෙලක් යන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා කල්පනා කරන යනවා නම් දැන් මම මෙතන හොඳට භාවනා කරපු කෙනෙක් මට සමත ධ්‍යාන තියෙනවා නැත්නම් සමතේ වශයෙන් හොඳට කී කරුයි. ඒ නිසා මගේ හිත ඉඳගත්තට පස්සේ සමලේට අතුණමුණා වගේ දිගට භාවනා යන්න ඕනේ කියලා කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. හොඳටම භාවනා සාර්ථක වෙච්ච වෙලාවේදී සියල්ල විදුරු භාණ්ඩයක් පුපුරලා ගියා වගේ චොක්කිටක් ගලේ ගහුවාගේ විසිරී යෑමක් සිද්ධ වෙන එක වෙන්න පුළුවන් දෙයක්. එහෙම උනායි කියලා හිත නරක කරගන්නත් එපා. ඒ වෙලාවේදී කල යුත්තේ නම් මොකද්ද? ලේසි සමත අරමුණක හිත පරක් කරන්න ඕනේ. ප්‍රනිදා පණිජයක්, අභිමතාර්ථයක්, ප්‍රසාද වූ අරමුණක් ඉදිරිපත් කරලා දෙන්නේ කියන වෙලාවට. ඉදිරිපත් කරලා දීලා හිතේ යම් ප්‍රමාණයකට කීකරු වුණාට පස්සේ ආයෙසරයක් ඒකී කරුකම මත Tamanට ඇති වෙන්නා වූ ආත්ම විශ්වාසය මත හිමීට ආයෙසරයක් අර මූල කර්මත්තරය කියලා නතර කරනවා. ඒක අද කමඨාන් සුද්ධ කරනකොට මට හොඳටම තේරිච්ච දෙයක් තමයි භාවනා කරපු සෑම කෙනෙක්ම කියන්නේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. හොඳට ආනාපානම කරගෙන යනකොට බලමු. ආනාපාන හොඳට තුනී වෙලා ඊට පස්සේ හිත ආනාපාන නොදනිය. නොදනිය ගියාට පස්සේ Taman ඉන්නේ ඉරියව්වේ හෝ එහෙම නැත්නම් මේ නීවරණ නැත්නම් කියලා හොඳට ඒකේ හිත ප්‍රසාද කරගත්තකම ඔන්න ආය ආනාපානෙ පේන්න පටන් ගන්නවා. ඒක දිහා බලනකොට ඔන්න සම්පූර්ණ වේදනාවකින් හෝ සද්දකින් කැඩිලත් යනවා. කැඩලා හෙල්ලලා ගිහිල්ලා ආයතරයක් සත්‍ය සමාධිය සම්පූර්ණයෙන්ම කැඩලා යන්නේ ආයතරයක් ඇවිල්ලා ආයත ආනාපානෙ හිටිනවා. ඒ වගේ දේවල් ඉබේ වෙන්නේ නැතිනම් යෝගාවචරයට කරන්න තියෙන දේ තමයි මූල කර්මස්ථානේ හිත තියාගන්න බැරි තරම් මූල කර්මස්ථානේ සියුම් වුණා නම් හෝ එව නොදැනී ගියා නම් හෝ එහෙම නැත්නම් මූල කර්මස්ථානේ අකාමකාගෙන හිතවිල්ලක් ආවා නම් කායික වේදනාවක් ආවා නම් සද්දකින් හිත ගැසිලා ගියා නම් ඒත් එක්කම බලන්න ඕනේ නැවතත් ඉක්මනට මූල කර්මත්තාලේ යන්නේ ඉස්සලා මුළු කය සම්පූර්ණ කය දිහා බලලා හෝ හිත තැම්පත් කරන්න බලන්න. නැත්තම් අපි අර කලින් කිව්වා වගේ මෛත්‍රී භාවනා, බුද්ධානුස්සතිය, අසුභ මරණ සත්‍ය කියන එක හෝ හිත තැම්පත් කරලා අර කැළපෙන මේ කැළඹුණ හිතට ගැළපෙන තාලෙට අරමුණක් දීලා තියෙනවා. ඒ කියන්නේ අරමුණක් සමත අරමුණක් අඳුරලා දෙනවා ඒ වෙලාවේ. අඳුරලා දීලා ඒකට කීකරු වුණාට පස්සේ නැවතත් අර තිබුණ අරමුණටම යනවා. මුන්නම දෙයක්වත් උනේ නැහැ හරියට හීනෙන් මර කෑ ගහන ළමයි ආයේ ඒ නිින්දම නිදාගත්තා වගේ ටිකට භවනා යන්න පටන් ගන්නවා. මේක බලාපොරොත්තු වෙන්න දිගටම. මෙන්න මේ විදිහට දිගින් දිගට දිගින් දිගට මූල කර්මස්ථානෙන් කැඩෙනවා. ආයෙ ධනාවඩලා ආයෙ තිබුණට වැඩිය මූල කර්මස්ථානෙ කිමිදෙනවා. ආයෙත් හැරයක් කැඩෙනවා. විවිධ හේතු නිසා කරනකොට ආය මූල කර්මස්ථානයේ කිමිදෙන්න පුළුවන්. ආයෙත් හැදෙනවා. ආයෙත් කිමිදෙනවාම කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න කිමිදෙන කිමිදෙන වාරේ වෙනදාටත් වඩා සියුම් වෙනදාට වඩා සූක්ෂම මූල කර්මස්ථානයට යනකොට යෝගාවචරය ලේසියෙන් අරමුණ නැහැ කියන්නේ නැහැ. තියෙනවා ඒක බලන්න ඕනේ කියලා කොච්චර හෙල්ලින් කරුවත් කොච්චර තිගැස්සීම් කරත් එහිම පවත්වාගෙන ගියේ නැත්තම් ව්‍යාපාදයේ කියන එක ඒකාන්තයෙන්ම අපිව යට කරනවා. අරමුණේ හිල කැඩිච්ච ගමන් අපිට එන්නේ ව්‍යාපාද. අපිට තරහක් එනවා මෙච්චර ඊයේ හොඳට භාවනා වුණා. අදත් භාවනා වුණා. ඔන්න කවුරු හරි හයියෙන් දොර ඇරියා. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මෙච්චර මේ භාවනා කරන වෙලාවේදී සද්ද කරන්න හොඳ නැහැ කියලා ඕන්න අර ව්‍යාපාදෙ දිගේ එක්ක කාට හරි දෝෂයක් කියනවා. එහෙම නැත්නම් තමන්ගේ ඒ ව්‍යාපාදේ වැඩ කරන බව දන්නේ නැතුව හිත නරක කරගන්නවා. ඇයි මට මෙහෙම දේවල් වෙන්නේ? ඇයි මට වේදනාව එන්නේ? ඇයි මට රූප පේන්නේ? ඇයි මට ශබ්ද ඇහෙන්නේ කියලා ඒ ඇතිවෙන ව්‍යාපාදය දැකගන්නෙත් නැහැ. දැක්කට පස්සේ කල යුත්තේ දන්නෙත් නැහැ. මේ නිසා තමයි සරුවචනාන්තේ තායේ බික්කුණු පස්සේ ගිහිල්ලා භාවනා හොඳට සිද්ධ වෙනවා නම් අඩු ගානේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගෙන ඉන්න ඕනේ මේ වෙලාවේදී මේ පරිදහය භාවනා අපනිදහය භාවනා කියන දෙක. මේක ඇත්තටම ව්‍යාපාදයටම පමණක් අඩංගු සූත්‍රයක් නෙවෙයි. මොනම දෙයකට වුණත් අපේ හිත සමාලාවට ආශාවල් නිසාත් මේ වගේ වැටෙනවා. ව්‍යාපාද නිසා බාහිරේ හිත දුවනවා ආශාවල් නිසා හිත ඇතුලේ නතර වෙන්නත් ඉඩ තියෙනවා. අනේ සෑම වෙලාවකම හිත තිගැස්සීම් සිද්ධ වෙනවා. එතනදී වෙන්නේ සම්පූර්ණ සතිය කැඩීම සමාධිය කැඩීම නෙවෙයි වෙන්නේ ඔද්දල් වීමක් වෙන්නේ. සතිය ඔද්දල් වෙනවා සමාධිය ඔද්දල් වෙනවා. ඒකට හේතුකුත් තියෙනවා. ඒ හේතු හෝ ඔද්දල් වෙච්ච தත්ත්වය පිළිබඳව හිත නරක කරගත්තොත් අන්න ව්‍යාපාදේ වෙනවා. ඒ වෙනුවට කරණ තියෙන දැන් මට ඇවිල්ලා තියෙන්නේ සති සමාධි වෙනුවට ව්‍යාපාදේ පැමිණිලයි මම මේකට කළ යුත්තේ මොකද්ද මේ ව්‍යාපාදය කියන ඇවිස්සිල්ල නතර වීම සඳහා පාසාදනීය වූ Tamanට ප්‍රියමනාප වූ සමත නිමිත්තක් ඒ වෙලාවට අඳුල්ලා දෙනවා එහෙම නැත්නම් ඉන්න කයේ ඉරියව්ව හෝ අඳුල්ලා දෙනවා අඳුල්ලා දීලා එහි හිත නිමග්න වුණාට පස්සේ එයින් පහළ වෙන්නා වූ ප්‍රීති ප්‍රමෝද දිගේ ආයශරයක් ගිල මූල කර්මත්තන හිත තැම්පත් කරනවා. මේන මේ විදිහට දිගින් දිගට දිගින් දිගට යනකොට දුකකට වාංගු වෙලාමයි විපස්සනා ඥානයක් පහළ වෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා තද තිගැස්මක් වෙනදාට වඩා තද දුකක් වෙනදාට වඩා තද චිත්ත පීඩාවක් වෙනදාට වඩා තද බලාපොරොත්තු සුවීමක් ආවනම් ඒක හරියට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන උපක්‍රමය අර්ථේ සෞඛ්‍ය සම්පන්නව පන්නගත්තොත් ජයගත්තොත් විශාල සතුටක් විශාල ආත්ම විශ්වාසයක් විශාල සති සමාධියේ තහවුරු වීමක් ඉතාමත්ම ගැඹුරේ මූල කර්මස්ථානයේ දැක ගැනීමක් ආදී වශයෙන් ලොකු ප්‍රගමනයක් වෙනවා ඒක තමයි සරුවචන සමිතේදී මතක් කරන්නේ මේ උලාරංවා පුබ්බාපනා පුබ්බේනා පපරං විශේෂං සංජානිසති කියලා මේක තමයි විශේෂත්ව භාවනා කියන්නේ.